සංගීතඥයින් විසින් කරනු ලැබුවා. ඒ අතර පඬිත් අමරදේවයන් විශේෂයි. මොකද ඔහු අපේ දේශීය අනන්‍යතාව සුමිත්යි තෝරාගෙන සකල විද සංගීත ශෛලීන් සංගීත පද්ධතීන් පිළිබඳ අවබෝධයෙන් යුතුව පරිශන වල නියුණු සංගීතවේදියෙක් නිසා. විශාල ඥානකාරවෙන්ද. ඔබත් මේ පළවෙනි දශකයේදී මේ සිදු වූ පරිශ්‍රණ දිහා බොහොම විමසුම් නැසෙන් බලාගෙන හිටපු කෙනෙක් යම් නම් අවස්ථාවලට දායක වූ කෙනෙක්. මේ රන්නම් කරල් කියන ගීතය මෙහෙවන අවදී මේ මඩවල රත්නායකයන් මේ පරිශ්‍රණ වලියට උදව් වුණා පදමාලා නිර්මාණය කරමින් ඔබ කොහොමද මේ පරිශ්‍රණාත්මක අවධිය දකින්නේ මේ සංවිස්ථානය ඔබ විවරණය කරන්න කොහොමද මේ ගියේ පසුබිම හරිම අපරාධයක් මේක රතුන්ගම් කරනවා ලංකාවට. පරිස්ථිතිය. එවන අපේ ආදිශාව පරිශකලා. ඒකයි පණි කමරදෙන්ට සුපතේ කරනවා. එහෙම ශ්‍රේණියක්. අන්තිමට මහාචාර්යතුමා අපේ ලෝකෙට කියලා ගියා. නිකුත් නිකුත් වෙනවා. නංග ආරේෂ සුන්දරමක සෝදියනේ අපේ ජන ජීවිත අසුරන් ජීවන සංගීතය අපිට නිර්මාණය කරන්න පුළුවන් නේද කියලා. ඊට පස්සේ ලකෝ ආදර්ශවාදයෙන් සමර්ධෝණයනේ ಭಾರತೀಯ සංගීත සරල කරපන්න තමයි දේශීය වෙන්නේ. මේ මේකට කියනවා නෑ අපේ ජන ජීවිත අසුරෙන් එක වර්ධනය කළොත් මේකදී අංගයේ ජීවිත හදාගන්න. මේ ප්‍රධානම අමරදේවයන් ප්‍රධාන කරගෙන අනිව තුරුදා වන්නම අදිනු කරන ලස්සනිය ඒ ජීවිතය තමයි අපිට හම්බෙන්නේ. මම හිතන්නේ ඒ ජීවිත පස්සේ මේ වගේ ධනජී මේ පරිණාම කරගෙන මේ දියුණු ජීවිත හදන්න උත්සාහ කරපුවා ගොඩක් හිටියා. නමුත් තාම වැඩිම සාර්ථක වුණේ අංගිකවර්ගය. මම කියන්නේ පමණ දැන ආභාෂය ලබාගෙන කිසිසේත්ම ජනකීය උදකනාව රැගෙන ජාතික සංගීතයක් දේශීය සංගීතයක් හදන්න පුළුවන් කියලා රත්න ගන්ට ප්‍රතිමා කිව්වේ නෑ. ඒ තමයි කිව්වේ මේක පදනම් කරගෙන දේශීය සංගීතයක් බෙහෙරන්න පුළුවන් කියලා. මේ නිසා මේක පදනම් කරගෙන ඒ මත කිසියම් නිර්මාණාත්මක දෙයක් බුදුරජාණන් වහන්සේ තමයි සාර්ථක වුණේ. ඒ අතරින් පඬිත් අමරදේවයන් සුවිශේෂයි. ඒක තමයි ඉන්දියාවේ සිද්ධ වෙන්නේ කියලා. මොකද වේද ගායන වලින් තමයි මේ ಭಾರತೀಯ රාගදල් සංගීත කරන්නේ. අපලොත් කරලා බලන්න. එතන මේ හැකියාවේ ප්‍රමාණයට තමයි අපිට මේක ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පන්දි තමයි දේලන් ඒ අතුරු විශේෂුනේ ඒකයි උහු පමණ දැනගෙන යම් යම් ආభాෂයන් ලබාගෙන මේ ගොඩනැගීමට ප්‍රමුඛත්වයක් තිබුණු කෙනෙක් නිසා. ඔහුගේ ප්‍රවේශන අවදීන්නේ නියෝජනය කරන තවත් ගීතයක් නේ. බල තෙත්සිරි කුඳ විදාරේ මෙත බල තෙත්සිරි ما لا සමඟ මේ ගීතය ගායනා කළේ මේ අපේ ජන සම්ප්‍රදායේ එන ගීතයක් හැබැයි මේ ජන සම්ප්‍රදායේ එන ගීතයට ප්‍රබුද්ධත්වයක් කිසියම්ම ආචාර්ය සරච්චන්ද්‍රයන් අර ගෙවි නාඩගමට කිසියම් සිද්ධ භාවයක් සිමිඳ භාවයක් විදන්ද නුවරක් දුන්නා වගේ මේ ගීතය අලංකාර කළා විචිත්‍ර කළා ඉතාම කර්ණ රසායන ගීතයක් නිර්මාණය කරනවා මේක හොඳ නිදර්ශනයක් නේද? සාධුජන්ක පරිමාර ආධිකාරික සමිතිය ඉදිරියේ කරපු දේශනය පදනම් කරගෙන කරපු හොඳ ප්‍රවේශනයක හොඳ ප්‍රතිකාරයක් නේද? සාරපරයක් නේද මේ ගීතේ? ඇත්තටම රත්නජන් කරපු ගාන දිගේ ගැන සඳහන් කරන්නේ. ඒ නිසා දිගේ නෑ. මේක දැන යන ගියක් අපේ ජන සුඛයේ තියෙන එකම අංගයක්. ඒ කිව්වේ දැන ගිය රබන්පදේ වුන්චිලි කවිය වෙන්න පුළුවන්. නමුත් මේකත් ඒ දැන ගිය ආරක ඇඩ් කරගත හැකි එක නේද? මම කියන්නේ මේ අපේ නඩේ රතන් ජගෘතුමාට පරා එයා ඉක්මනට ගියා. යදිජී පවාරගෙන පුදුමාකාර විදියට අපූර්ව මේ තමයි නිර්මාණය කළා. ඇත්තටම මේ මේ මధుර මහණේ අපිට හිතන්න අමාරුයි. කොහොමද මේ අනහේ දශකයේ අපි මේ ගීතය අනත්පති අහනකොට නම් අපි අහලා පරණ වෙලා කල්ලිකුත් වෙලා කියලා හිතන්නේ නැහැ. ඒ ඒ එහෙම හිතෙන්නේ නැත්තේ. ඒ කතාව දෙක තපුරට ගහගෙනනේ. ඔව් එතනදී නිර්මාණය කියන දේ ඒකට සර්වකාලීන අගයක් වෙනවා. ඒක කල්ලිකුත් විනයක් ලබන කරන්න බැරි එකක්. ඒ සර්ව කාලීන ගුණය තමයි මම හිතන්නේ මේ ගීතයේ තියෙන්නේ. ඔහුගේ පරිශ්‍රණයක තවත් ප්‍රතිඵලයක් අපි තෝරගත්ත ඊළඟ ගීතය. පිළිබඳ කවි වල තියෙන කිසියම් ගොඩනැගිලි බවක් ගොරෝසු බවක් කාර්යයක ආයාසයක් නේ කරන්නේ. අර වගේ ආඥාවක් අනක්‍රිත කරන්නේ නැහැ. මේ සීවල භාවයේ පදවලස මහමුසේකර දුන්නේ. ඒ තමයි දෙයන් නිෂ්ක්‍රමණයේදී ඒ සීමාවේ සීමල භාවයේ දීලා තියෙන මට හිතෙන විදිහට. විශාල අරවින්ද ඔබ මේකට එකතු වෙනවද? කාමයේ ගුණ සුපිරි දීපදකන විතරයි. ඒකට පොඩි කවරදේවයි ඒගොල්ලෝ මේ සංගීත ගුණයන් සුපිරි සාහක කරනවා කියනවා. හරියට මේ ශරීරය දෙකක් වුණාට එක ආත්මයක් වගේ. <laughs> මම දකින්නේ එහෙමයි. ඔයතරම මෙවැනි ගීත මේ ගීත එදා වගේම අදත් අද සේම හිටත් අපිට උපරිම ආස්වාදය ලබන්න පුළුවන්. අද අපි තෝරගත් අවසංගීතයේ මේ මේ එක අවධියක ඩෝල්ටන් අන්ගිස් කවියා සමග එකතු වෙලා තනි තම දේයන්කම පරිශීලනයක ප්‍රතිපලයක්. पंडित अमरदेव चित्रपट ક્ષેત્રે නාට්‍ය ક્ષેත්‍රේ විශාල කාර්යභාරයක් කළා තියෙනවා මේ එක ලක්ෂ ගණනකින් එතුමාගේ මේ සකල විද ක්ෂේත්‍ර ගැන අපිට කතා කරන්න බෑ අපිට එක දෙයක් කියන්න පුළුවන් පඬිත් අමරදේව ආදෝතුමා වංගබව රැකගෙන ජාත්‍යන්තරයට ගියා වගේ මැක්සිම් ගෝකි රුසියානු භාවයේ තියාගෙන ජාත්‍යන්තරයට ගියා වගේ පඬිත් අමරදේව අපේ සිංහල දේශීය අනන්‍යතාවය තියාගෙන ජාත්‍යන්තරයට ගිය අපේ එකම සංගීතවේදියා හැටියට අපිට නිර්භයව නිගමනය කරන්න පුළුවන්. ජනරන්ජනගේ මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉන්ද්‍රී උපමාලිකා නිෂ්පාදනය සුනිකා පෙරේරා